ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑවිහෙර ආරණ්‍ය සේනාසනය එරියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. සමන්ත චක්කවාලේසු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 අග්ගඤ්ඤාරත්තඤ්ඤාවං සංඥා පුරාණා අසංකින්නා අසංකින්න පුබ්බා න සංකීයන්ති න සංකීයස්සන්ති අප්‍රතිකුට්ටා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝයිති වැඩමවා වදාළා වූ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන මාගේ ගුරු දේවෝත්තම නම් කියන අවසරයි අත්ංගනේ රත්නපාල මාහිමිපාණන් වහන්සේ ඒ වගේම ඒ මහානායක ස්වාමීන් වහන්සේලා සිරුම මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන්ම අපි බලාපොරොත්තු වෙනවා උතුම් බුදු ප්‍රජානන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සූත්‍ර ධර්මය ත්‍රාණුව කරන මේ ධර්ම දේශනාවට පාදක කරගත්ත උපකාර කරගත්ත ඒ ග්‍රන්ථ පොත් වහන්සේලා වගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් විසින් රචිත සමහර පොත් පාදක කරගත් ධර්ම දේශනාවට මේ දිගේ හැරෙන ධර්ම දේශනාවට ඒ සඳහා ඒ පිළිබඳ මතක් කිරීම පුණ්‍යානුමෝදනා කිරීම අපේ යුතුයකමක් වෙනවා ධර්ම දේශනාව ආරම්භ කරන මත්තෙන් මේ පින්වත් අය දැන ගැනීම සඳහා ඉදිරියේදී Tamanට මේ ධර්ම දේශනාවෙහි කියන කරුණ කාරණා පිළිබඳව විමසා බලන්නට වැඩගත් වෙන නිසාවෙන් අපි මතක් කිරීමක් කරනවා පළවෙනිම පින්වත්නි ඒ පූජනීය ත්‍රිපිටක පොත් වහන්සේ අංගුත්තර නිකායේ ද්විතීය භාගය තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිබඳ විවරණ සඳහන් කරලා තියෙන මනෝරත පූර්ණේ නම් වූ අංගුත්තර නිකායට කතාව අපි භාවිතය ගත්තා. ඒ වගේම තමයි මේ පිළිබඳ කරුණු කාරණා හොයද්දී අපිට නායගන ආදී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවල සිද්ධ කරන ධර්ම දේශනා හැරෙන්නට වෙනත් ධර්ම දේශනා ධර්ම ග්‍රන්ථ හොයා ගැනීම ඉතාම අපහසු වුණා. අපිට ඊටාත්ම වටිනාම මහා ස්වාමීන් වහන්සේ නමක් වෙන අතිපූජ්‍ය මහා කම්මට්ටානාචාර්ය නායෝනිය අරිය ධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් දේශිත ජීවර සන්තුෂ්ටිය පිළිබඳ දේශනා කරපු දේශනාවක් සහිත පුස්තකයක් තිබෙනවා අද කාටත් මේ පුස්තකය ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඒ ධර්ම පුස්තකයක් ඒ වගේම ඒහා සමාන්තරව පූජ්‍ය නාටකනේ අග්ගවංශ හිමිපාණන් වහන්සේ පූජ්‍ය ලග්ගල කල්යාණ වංශ හිමිපාණන් වහන්සේ පූජ්‍ය කැලණියේ විපුල ඥාන හිමිපාණන් වහන්සේ පූජ්‍ය වටගොඩ මග්ග විහාරයේ හිමිපාණන් වහන්සේ කියන ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එදා දවසේ සමාන්තරව මේ හරිවංශ දේශනාවේ කොටස් වශයෙන් දේශනා කරපු ඒ පොත් ඒ පොත ඒ ග්‍රන්ථය භාවිතයට ගන්න තියදුනා විශේෂයෙන් වටගොඩ මග්ග විහාරයේ ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ඒ එක පුස්තකයක් භාවිත කරන්න තියදුනා ඒ බව සිහිපත් කරමින් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු හැමදෙනාම නැවත වාරයක් සාදුකාරය පවත්වමු පින්නත් මේ ලෝකේ බොහෝ අග්‍ර වූ දේවල් විදිහට සලකන දේවල් තියෙනවා මේ ලෝකේ සාමාන්‍යත්ව. ඒ අග්‍ර දේවල් අතරින් අග්‍රම වූ දේ මොකක්ද කියලා හොයාගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. අපේ ජීවිතවල කුමක්ද මූලික කරගන්න ඕනේ කියලා අපි විමසන්න ඕනේ හැම වෙලේම. එහෙම විමසන්න ගියාම තීරණ ගන්න වෙන්නේ Tamanගේ හිතට එකගම. බොහොම ඇත්තෝ කටයුතු කරන්නේ මට දැනෙන හැටියට මේ දේ තමයි වටිනාම දේ. මේ දේ තමයි හොඳම දේ. මේ දේ තමයි අග්‍රම දේ කියලා හැමෝටම තියෙනවා මූලික වෙච්ච දේවල් වගේ. මේ මූලික වෙච්ච දේවල් වලට අනුව තමයි හැම කෙනෙක්ම තමගේ ජීවිතය සකස් කරගන්නේ. සමහර අය නිවෙස කියන එක මූලිකම දෙයක් කියලා සලකනවා. සමහර අය ඇඳුම කියන එක මූලිකම දෙයක් කියලා සලකනවා. සමහර අය රථ වාහනයක් කියන එක මූලිකම දෙයක් කියලා සලකනවා. සමහර අය තමන්ගේ රැකියාව මූලිකම දෙයක් කියලා සලකනවා. සමහර අය මේ ලෝකෙ මේ පින්වත් ඇත්ත ඔහල ඇති අහවල් දේ අහවල් දේ කෑවේ නැත්නම් වැඩක් නැහැනේ කියලා සමහර අය ආහාරය මූලිකම දේ කියලා සලකනවා. මේ අයගේ මුවින් කීවතාවක් කියලා ඇද්ද අර දේ තිබ්බේ නැත්නම් වැඩක් නැහැ. මේ දේ තිබ්බේ නැත්නම් මේ ජීවිතෙන් වැඩක් නැහැ. අහවල් අය මට සමීපුනේ නැත්නම් මේ ජීවිතෙන් වැඩක් නැහැ. අහවල් අහවල් දේ නැත්නම් කුමන සන්තෝෂයක්ද කියලා මේ අය ඕනෑ තරම් කියලා ඇති තමන්ගේ ජීවිතය ගත කරනවා. මේ දේ නැත්තම් මට සන්තෝෂයක් නැහැ කියලා. අපි ධර්මදේශනාව ආරම්භයේදීම ඍජුවම මේ අත්ංගෙන් අහනවා. තමන්ගේම හිතෙන් අහන්න ඕනේ මේ ගැටලුව. මොකක්ද? සන්තෝෂය හඹා ගිය මේ ඇත්තෝ දැන් ඉන්නේ සන්තෝෂයෙන්ද? සන්තෝෂය හඹා ගිය මේ ඇත්තෝ දැන් ඉන්නේ සන්තෝෂයෙන්ද කියලා අහනකොට අපේ හිත දෙන උත්තරය පිළිබඳ තමන්ම විමසන්න තමන්ගේ මම දැන් ඉන්නේ උපරිම සන්තෝෂයෙන්ද කොහොමද ලෝකයේ තියෙන උතුම්ම දේ තේරුම් ගන්නෙ කොහොමද? තමන්ගේ හිතට දැනෙන දැනෙන විදිහට තමයි හැම කෙනෙක්ම වටිනාම දේ තෝරගන්නේ. සන්තෝෂය ලැබෙන දේ කියලා තෝරගන්නේ Tamanට වටිනාකම දැනෙනම දේ. එක්කෙනෙකුට වටිනාකමක් දැනෙන දේ තවත් කෙනෙකුට වටින්නෙම නැහැ. තවත් කෙනෙකුට වටිනාකමක් දැනෙන දේ තව කෙනෙකුට වටින්නෙම නැහැ. කෝකද ලෝකයේ ඇත්ත වටිනාකමක් තියෙන්නේ? අග්‍රම වටිනාකමක් තියෙන්නේ කෝකද කියලා හොයාගන්න ගියාම පින්වත්නි අපි ඊටාම අසරණ තත්ත්වයකටපත් වෙනවා. බලන්න මේ වටිනාකම් පිළිබඳව හොඳින්ම කතා කළ යුතුම වෙනවා මේ රටේ ශ්‍රී ලංකාව කියන මේ රටේ වටිනාකමක් තියෙන කාසි තියෙනවා මුදල් නෝට්ටු තියෙනවා හැබැයි වෙන රටකට අරගෙන ගියොත් ඒක වටින්නේ නැහැ එහෙනම් අපි ඒක සම්මත කරගෙන ලංකාවේ මෙන්න මේ නෝට්ටුවට මෙන්න මේ ආකාරයේ භාණ්ඩ ගන්න පුළුවන් කියලා ඒ සම්මතය තුල තියෙන හින්දා එයාට ඒක ඒ මුදල් නෝට්ටුවට පවා වටිනාකමක් තියෙනවා මේ ලංකාදීවෙන්නේ. නමුත් මේ නෝට්ටුව අරගෙන වෙනත් රටකට ගියා නම් පින්නත් ඒ වට එහෙම වටිනාකමක් ඒ නෝට්ටුවට නැහැ. නමුත් සැබෑම ලංකාසියක් ලෝකේ කොයි තැනකට අරගෙන ගියත් ඒකේ රත්තරන් වල වටිනාකමක් තියෙනවා. අන්න එහෙම ඕනෑම தත්වයක් යටතේ වටිනාම දෙයක් මේ ලෝකේ තියෙනවනම් අන්න ඒක අග්‍ර වූ දෙයක් කොට සැලකිය යුතුම වෙනවද නැද්ද? යුතුම වෙනවා. යම් කිසි ක්‍රමවේදයක් තියෙනවනම් නැවත වාරයක් දුක් ඇති නොවන සන්තෝෂයක් ඇති කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මෙනෙහි කරපු පමණින් පවා කතා කරපු පමණින් පවා ක්‍රියා කරපු පමණින් පවා නිබඳව নিরතුරුව සතුටම ඇති වෙන රබර් වලින් හදපු බෝලයක් බිම ගහපුවාම පොළාපනිනවා. අන්නේ පොළාපනිනවා වගේ සතුට හොයාගෙන යන දේවල් මේ ලෝකේ ඉන්න මිනිස්සු සතුට හොයාගෙන යන දේවල් Tamanට ලැබෙනකොට, ඒ ගැන හිතනකොට, ඒ ගැන කතා කරනකොට විතරක් නෙවෙයි, ඒ ගැන ක්‍රියා කරනකොට ඒ ක්‍රියා මාත්‍රයේදී වචන මාත්‍රයේදී සිතුවිලි මාත්‍රයේදීම දුක් ඇති වෙනවා. එවැනි වූ දේවල් කිසි දෙයක් මේ ලෝකයේ අග්‍රතන්හි සබා සලකන්න පුළුවන්කමක් නැහැ. ඇයි? ඒ ලබා ගන්න සියලු සැප ඒ ලබා ගන්න ලෞකිකව ලබා ගන්න බලාපොරොත්තු වෙන පුංචි පුංචි සියලු සැපයන් සියල්ලම ලබා දෙන්නේ කොලාපනිනවා වාගේ දුක. අහන්න මේ මොහොතේම හිතේ. යම් කිසි රූපයක් කෙරෙහි ඇලීමක් ඇති කරගෙන ඒ රූපය දිහා බලන මාත්‍රයෙන් පින්වත්නි Tamanට පීඩනයක් දැනෙන්නේ නැද්ද හා? Tamanට පශ්චත්තාපයක් ඒත් එක්කම ලතවීමක් අපහසුවක් නැවත තව මොහොතකින් මේ දේ බලන්න බැරි වෙයිද කියලා අදහසක් නැති වෙයිද කියලා බයක් නැතිවීමෙන් නැති වුණත් ඇති වෙන ශෝකය කියලා ඒ හිතේ ඇති වෙන ශෝක බරිත ස්වභාවයක් ලෝභ දේශ මොහ කියන හැම මාත්‍රයකම තියෙනවා. එහෙනම් මේ ලෝකයේ යම් බැලීමක් තියනවද? යම් ඇසීමක් තියනවද? යම් විඳීමක් තියනවද පින්වත්නි? නැවත දුක් හටගන්නේ නැති ඇති වෙන ඇතිවන්නා වූ සැපය ස්ථීරවම තියෙන ආකාරයට සකස් කරගන්න පුළුවන් යම් බැලීමක්, ඇහිීමක්, විදීමක් තියනවාද? අන්න ඒ දේ මේ ලෝකේ අග්‍රම දෙයක් කියලා කියන්න බැයි. ඒක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැලපෙන්නක්ද නැද්ද? එහෙනම් අපේ චිත්ත සංකාන මේ අග්‍රම දේ හොයන ගතියකට සකස් වෙලාද කියලා කලින්ම විමසලා බලන්න ඕනේ. මේ අග්‍රම වූ දෙය හොයන ගතියකට ඇවිල්ලාද කියලා. රම්‍ය සුරම්‍ය සුබ කියලා කියන මාලිකාවල් අග්‍රද සක්විති රජකම අග්‍රද එවැනි දේවල් හඹා යන ලෝකයේහි ඉපදිලා එවැනි දේවල් හඹා යන ලෝකයේ තුලම හැදිලා වැඩිලා එවැනි දේවල් වල අග්‍රම තැනට පත් වෙන්න පුළුවන්කම තියාගෙන එවැනි තත්යකටපත් වෙලා උදෑසනලු කෙලපිඩක් වගේ මේ මහා ප්‍රඥා පින්වත්නි ඒ සියලු දේ සංසාරගත පුරුද්ද කොයි තරම්ද කියනවනම් සංසාරගත පුරුදු කරපු නෙක්ඛම්ම සංකල්පය කොයි තරම් ප්‍රබලද කියනවනම් එදා දවසේම උපන් තමන්ගේ දරු සම්පතවත් අග්‍ර කොට ගන්නේ නැතුව කුමක්ද අග්‍ර කොට ගත්තේ වංශය හොයන්න ගවේෂණයට යෙදීමයි අග්‍ර කොට ගත්තේ කුමන වංශය හොයන්නද ආර්ය වංශය හොයන්නයි මේ ජීවත් වෙන ඇත්තෝ ඒ අග්‍ර වූම වංශය හොයාගන්න දැන් අපිට අපහසුයක් නැහැ. ඇයි? සාරා සංකේය කල්පලක්ෂේ කාලයක් තිස්සේ පෙරුම්දම් පුරපු ඒ මහා ප්‍රඥා, ඒ මහා වීරයා, ඒ මහා වීරවරයා, ඒ මහා නායකයා පින්වත්නි ඔබ අප වෙනුවෙන් කළ යුතු දෙයක් තියනවාද? ඒ කළ යුතු දේ කරලාම ආරයි. එදා දීපංකර පාදමූලයේදී තමන්ගේ හිතේ තියෙන සියලු කෙලෙසුන් දුරු කරලා නිවෙන්න පුළුවන් අවස්ථාවක් තිබියදී මේ හුදකලා නිවනෙන් නම් පළක් නැත අන් අයවත් නිවාගෙන මා නිවෙනවාය කියලා ඒ මහා උතුම් අදිස්ථානයේ ගත්ත වෙලාවේ ඉඳලා පින්නත් නී පෙරපු සුසුමක් තියෙනවා නම් ඇවිදපු ඒ පියවරක් තියෙනවා නම් ඒ හැම එකක්ම කවුරු වෙනුවෙන්ද ඔබ අප වෙන්නේ ඇයි තමන්ගේ නිවන පසකලා මේ සංසාර සාගරයට පැන්නේ අන් අයව නිවා ගන්න. එහෙනම් දුෂ්කර ක්‍රියාව නොයෙකුත් නොයෙකුත් જાතින් වල උත්පත්ති ලැබලා ලෙස්තන්තර ජාතක ආදී දේවල් මේ අත හොඳට දන්නවා. ඒ සියලු જાතින් වලදී පුරුදු පුහුණු කරගෙන ආවේ පින්වත්නි ගවේෂණය කළ යුතු වංශය කුමක්ද? අග්‍ර වංශය කුමක්ද කියලා හොයාගන්නටයි. අතීතයේදී බැහැර නොකරන ලද්දා වූ අතීතයේ විසුවය විසින් විසු උත්තමයන් වහන්සේලා බැහැර නොකරපු යම් වංශයක් මේ ලෝකෙ තිබුණද? දැනුදු ඒ වංශය බැහැර කරන්නේ නැතිද? කියන දේ පිළිබඳ විමසමින් එවැනි වූ බොහෝ කාලයක් පැවතුණා. යම් වංශයක් තියනවාද? බොහෝ කාලයක් පැවතුණ යම් වංශයක් තියනවාද? නුවණැත්තන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කවදාකවත් පිළිකුල් නොකරන යම් වූ අග්‍ර දෙයක් මේ ලෝකේ තියනවද කියන එක විමසන්ද එදා මහා බෝසත්ත්වයන්න් වහන්සේ අභිනික්‍රමණය කරා පිළිගත්. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ අප හැම දිනාටම මේ තුන් ලෝකය සනසවන ඒ උතුම් ධර්මය උතුම් වෙසක් කුන් පොහෝ දිනයක ඒ බෝධි මූලයේදී මේ තුන් ලෝකයට ඇහැක් පහළ වෙමින් ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්ත ඒ මහා උත්තමයාණන් වහන්සේට භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ උතුම් අවස්ථාවේදී අපි හැම දිනාම සාදුකාර පවත්මින් নমස්කාරය කියන নমස්කාර කරමු. එනත්නි එතෙන් පටන් ආරම්භුනේ උසස් චින්තනය ඒ මහා දීර වීර උත්තමයාණන් වහන්සේලා විසින් පසසන ලද ඒ උතුම් චින්තනය එදා පටන් මේ මොහොත දක්වාම පමණක් නෙවෙයි අනාගතයේදී ලොවේහි චින්තන විප්ලවයක් කරමින් අග්‍රවම ගැජ වෙනවා. එවැනි වූ වැජ වෙන සාන්ත වූ උතුම් වූ උපද්‍රව රහිත වූ සැකසීමකින් තොර වූ විරාගී වූ ඒ මහා උත්තමයන්න් වහන්සේලාගේ වංශයයි ආර්ය වංශය කියලා කියන්නේ. එවැනි වංශයක සේයා මාත්‍රයක් හරි අපේ හිතකට දැනුනොත් වින්නත් මේ ජීවිතය තවත් කෙලෙස් බරිත වෙන්නේ නැහැ. එවැනි වංශයක ගත කරන ඇත්තන්ගේ සේයා මාත්‍රයක් හරි විඩාවට පීඩාවට බර වෙලා නිබඳව নিরතුරුව දුක් හංගාගෙන කටයුතු කරන ඇත්තන්ට සන්තෝෂයකින්ම ජීවත් වෙන ඒ උතුම් වංශයේ ඇත්තන් ජීවත් වෙච්ච ආකාරය හිතපු ආකාරය පිළිබඳ කුංචි මාත්‍රයක ඉවක් හෝ දැන්නා නම් ඒ දැඩිත්වයත් කවදාකවත් කෙලෙස් බරිතව කටයුතු කරන ජීවිතයකට නැවත කැමති වෙන්නේ නැහැ. ඒකයි මෙවැනි වූ ආර්ය වංශිකයෙකු පිළිබඳ දැනගැනීමේ තියෙන මහා වැදගත්කම තියෙනවා. එවැනි වූ ගැඹීර දේශනාවක් පින්වත් දේශනා කරපු වෙලාවේ තුන් බුදු පියාණන් වහන්සේ 40000 වික්ෂුන් වහන්සේලා ඒ මොහොතේම ආර්ය වංශිකයෝ බවට පත් වුණා. ඒ අනුවම මේ ලෝකය දිහා බලන, දකින, පෙනෙන අය බවට පත් වුණා. નિરાයාසයෙන් මේ ලෝකයට නොයැලෙන ගතියකට පත් වුණා. සාසනික බ්‍රහ්මචර්යාවෙන් අත මිදෙන්නේ නැති ස්ථීර කෙනෙක් බවට පත් වුණා. එවැනි පිරිස් බවට පත් වෙන්නට බුදුරජාණන් වහන්සේ මේ මහා දේශනාව ආරම්භ කළේම සත්තාරෝ මේ භික්කවේ අරිවංසා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංසඤ්ඤා කෝරඤ්ඤා අසංකින්නා අසංකින්න කුබ්බා ආදී වශයෙන් මේ උතුම් බුදු දේශනාව දිගහැරෙන පින්වත්නි ඔබ අප හැම දිනාගේම මහා වාසනාවකටමයි ඒකින්ද අද අපිට පුළුවන් ආකාරයට ඒ ඇසුරෙන් ඒ සූත්‍ර ධර්මයට අනුව ඒ ඇසුරෙන් අපේ හැකියාවන් අනුව ඒ උතුම් චින්තනය මේ ලෝකේ කොයි වගේ තැනක තිබුණාද කියලා අපිට දැනෙන හැඟෙන හැටියට ඒ රහස් හෙළිදරව් කරගන්න කුංචි උත්සාහයක් ගමු. මොනවද මේ රහස්? උත්තමයන්ගේ රහස්. මේ ලෝකේ ජීවත් වෙච්ච ඒ උතුම් තත්ත්වයට පත් වෙච්ච වීරයන්ගේ හිත් හැසිරීම කතාබහ යමක් පාවිච්චි කරපු ආකාරය ඒවා බාහිරයට පෙනෙන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. බාහිර අය විදිහටත් නෙවෙයි හැබැයි අසුචි ගොඩක අසුචි ගාගන්නේ නැතුව වාසය කරනවා වගේ මඩ ගොඩක මඩ තවරා ගන්න නැතුව වාසය කරනවා වගේ මේ මහා වංශිකයෝ මේ ලෝකයේම වැඩ හිටියා අදත් වැඩ ඉන්නවා හැබැයි අන් අයට හඳුනගන්නවත්වත් පුළුවන් කමක් නැති විදියට ඒ චින්තන රටාව තියෙන්නේ චිත්ත අභ්‍යන්තරේ රහසක් විදියට. ඒ චින්තන රටාව තියෙන්නේ ඒ චිත්ත අභ්‍යන්තරගත දැක්මක් විදියට. ඒ දැක්මට අනුව තමයි ඒ සිත්වල එදා ඒ චින්තන රටාව ඇති උනේ. අදත් එවැනි චින්තන රටාවන් ඇති වෙන්නේ. අනාගතයේ එවැනි චින්තන රටාවන් ඇති වෙන්නේ. අන්න ඒ අග්‍රම වූ වංශයේ ඇත්තන්ගේ ජීවිතවල තිබුණ ඒ මහා චමත්කාර ජනක දුක් නැති වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ මම එක පුංචි උදාහරණයක් අරගෙන මතක් කරන්ද කල්පනා කරනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි අන් අයට දේශනා කරපු මහා සරියුත් මහ රහතන් වහන්සේ අන්න ඇයට පැහැදිලි කරලා දුන්න මහා සාරියුත් මහරහතන් වහන්සේගේ චින්තනය කොයි වගේද කියන එක පිළිබඳව මේ පින්වත් අයට අදහසක් ඇති කරගන්න. එක තැනකදී සඳහන් කරනවා මගේ මේ හිත තරුණ සැඩල් කුලයේ කෙනෙක්ගේ හිතක් වාගේ කියලා. සැඩල් කුලයේ තරුණයෙක්ගේ හිතක් වාගේ කියලා කියන්නේ. ඒ කාලේ දඹදිව හිටපු පහත්ම කුලයක් තමයි සම්මතයේ තිබුණ කුල වේදයන් වලට අනුව සැඩල් කුලය කියලා කියන්නේ. එතකොට සැඩල් කුලයේ කෙනෙක්ගේ හිතක පින්වත්නි අන් අය අභිභවා යන පුංචි ගතියක්වත් නැහැ. ඒක කරන්න බැරි නිසා. අන් අය පරයා යන පුංචි ගතියක්වත් නැහැ. තමන්ට ලැබිච්ච දේ අනුව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අන්න එවැනි වූ මහා උත්මයෝ එවැනි වූ චින්තන රටාවක හිතියක් කියන එක අපිට හිතාගන්නවත් පුළුවන් කමක් නැහැ. එකිනෙකා පරයා යන ලෝකෙක ඒ සියලු දේ අතහැරෙන මෙවැනි වූ ප්‍රතිපදාව කුමක්ද කියලා අපි හොඳින් විමසමු. දැන් හැම කෙනෙක්ම කල්පනා කරමු මමත් සතුට හොයාගෙන යනව නේද? මේ ලෝකෙ කිසි කෙනෙක් වෙනත් කැමති නෑ ශෝක වෙන්න. මේ ලෝකෙ කිසි කෙනෙක් කැමති නෑ වැළපෙන්න. මේ ලෝකෙ කිසි කෙනෙක් කැමති නෑ දෝමනස්යෙන් යුතු ජීවත් වෙන්න. ශෝක වැළපීම් දුක් දුම්නස් තියාගෙන ජීවත් වෙන්න කවුරුත් අකමැති හින්දා හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ ඒ හැම එකකින්ම අයින් වෙලා සන්තෝෂයෙන්ම ජීවත් වෙන ක්‍රමයක් හොයාගෙන යන්න. උපන් දවසේ ඉඳන් මේ ඇත්තෝ එවැනි ක්‍රමයක් භාවිතා කරනවා. උදෑසනක හිතට එනවා මේ අහවල් රූපය දැක්කේ නැත්නම් දුකයි. අහවල් රූපේ මං අද දකින්න ඕනේ. මේක දැක්කේ නැත්නම් දුකයි කියලා අදහසක් එනවා. හිතෙන් දුක් ඇති වෙනවා. ශෝක වැළපීම් ඇති වෙනවා. එවැනි දුක් එවැනි ශෝක වැළපීම් ඇති වෙනකොට ඒක දරා ගන්න බැරි මේ හිත මේ ශරීරයත් උස්සගෙන අර ශෝක වැළපීම් නැති කිරීමේ මාර්ගයකට යනවා. කුමක්ද ඒ මාර්ගය? ඒ ශෝක වැළපීම් නැති කිරීමේ මාර්ගය තමයි සාමාන්‍ය පුතග්ජනය දන්න මාර්ගය. මොකක්ද? යම් රූපයක් හින්දානම් මේ ශෝකයක් වැළපීමක් ඇති උනේ ඒක නොදැක්ක හින්දානම් සාමාන්‍ය හැම කෙනෙක්ම උත්සාහ කරන්න පින්වත්නි ඒ දුක නැති කරගන්න අන් අය තලාපෙලා දමා හරි බොරු කියලා හරි වංචා කරලා හරි කොහොම හරි කරලා අර දැක්ක රූපය නැවත වාරයක් දකින්න දැක්ක රූපය දැකලා හිතේ තියෙන ශෝක නැති කරගන්නවා තමන් කැමති රූපය දැකලා ශෝක නැති කරගන්නවා වැළපීම් නැති කරගන්නවා යමක් අහලා ශෝක වැළපීම් නැති කරගන්නවා. යමක් ආහාරයට අරගෙන යමක් රසවිඳලා යම් කැමැති ස්පර්ශ ලබාගෙන ඒ ස්පර්ශ නැති හින්දා ඇතිවෙච්ච ශෝක වැළපීම් නැති කරගන්නවා. කාගෙන්ද ඔය මාර්ගය ඉගෙන ගත්තේ? ඇයි ඔහොම කරේ? කවුද ඒක කියලා දුන්නේ? එවැනි වූ ගමනක යන ඇත්තෝ එවැනි වූ ගමනක් ඇති කරගත්ත හින්දාම දවසින් දවස මොහොතින් මොහොත සිත් සතන් වල තියෙන ශෝක වැළපීම් අඩු වුණාද වැඩි වුණාද අද දැකලා අද දකින්න ඕනේ කියලා හිතේ ශෝකයක් නැගුණාම බොරු කියාගෙන හරි වැරදි කරගෙන හරි විෂම වූ දේවල් කරගෙන ගිහිල්ලා ඒ රූපේ නැවත වාරයක් බලනවා බලපුවාම తాවකාලිකව තමන්ගේ හිතට සහනයක් ඇති වෙනවා. අර ගිනි ගන්න ගතිය නැතුව යනවා. ගිනි ගොඩක් උඩ ඉන්න කෙනෙකුට කවදාක්වත් සහනෙන් ඉන්න බෑ. රූපයක් බලන්න ඕනේ කියලා හිතිච්ච කෙනෙක් ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ. කැමති ශබ්දයක් අහන්න ඕනේ කියලා හිතිච්ච කෙනෙක් ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ. ඉතින් ඉන්න අමාරුයි. එවැනි ස්වභාවයක් මේ సంతානවල තියෙනවා. ඒකෙන්ද කරන්න දෙයක් නැහැ වෙන කර කියා ගන්න දෙයක් නැති හින්දාම හැල්මේ දුවනවා. හිස් ලූලූ වද දුවනවා. යමක් අරමුණු කරගෙන ඇවිදිනවා. යමක් බැලීම අරමුණු කරගෙන වේගෙන් යනවා, දුවනවා, පනිනවා, ඉස්සිස්සි බලනවා. අන් අය පෙරලාගෙන බලනවා. අන් අයට කරදර කරගෙන විෂම වූ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්මයන් සිද්ධ කර ගනිමින් මේ බැලීම සිද්ධ කරනවා. ඇයි ගිනි ගන්න හින්දා. හැබැයි අසාධාරණයක මහත විනාශයක මහත අභාග්‍යයක මහත එක් දිනක් පෞසිද්ධ කරගෙන ලබා ගන්නා වූ මේ වින්දනය එහෙමත් නැත්නම් මේ ශෝක නැති කරන මාර්ගය ඒ කොච්චරතාවකාලිකද බලන් පින්නත් නේ දැකලා මාත්‍රයකින්ම නැත්නම් දැකපු දේ නොදකින මාත්‍රයේම නැවත හිතේ ඇති වෙන්නේ මොකද්ද ආය දකින්න ඕනේ කියන සෝකේ. අද බලපු දේ එකක් බලන්න ඕන, අහපු දේ එකක් අහන්න ඕනේ. කී සැරයක් නම් ඔය ඇහැට එකම රූපය පෙන්වද කියලා විමසලා බලන්න. කී සැරයක් නම් ඔය ඇහැට එකම රූපය පෙන්වද? පෙන්වලා සතුට ලබා දුන්නද? එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම ස්පර්ශය කී සැරයක් නම් දැන් ඔය ශරීරයට, හිතට, ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ලබා දුන්නද? ඇද්ද? ඇති වෙයිද? නෑ ඇති වෙන්නෙම නෑ. එන්නෙන් එන්නෙන් වැඩියෙන්මයි ඉල්ලන්නේ. වැඩියෙන්මයි ඉල්ලන්නේ. ඒක ඉල්ලනවා නෙවෙයි ඒක අනක්. දුන්නේ නැත්තම් ඉන්න බැරිකමක් තියෙනවා. පෙන්වෙන්නේ නැත්තම් ඉන්න බැරිකමක් තියෙනවා. අනේ අසරණ වෙන සත්වයෝ හැමදාම බල බල ඉන්නවා. මරණ මොහොතේදීත් මොකද කරන්නේ? මගේ කැමති අයට ළඟට එන්න කියලා හීනෙන් වගේ හරි බලනවා අන්තිමට. යන්තම් මාත්‍රයක් හරි බලා ගන්නවා. එවැනි වූ තත්වයකටපත් වෙලා නැද්ද? මගේ ළඟ තියෙන මම ආශා කරන මම කැමැත්තෙන් ඉන්න සියලු දේ මගේ ළඟින් නැත්තටම නැති වෙලා යන ස්වභාවයක් තියෙන දේවල් නෙවෙයිද? මම මේ අල්ලගෙන ඉන්නේ, මම මේ වැඳගෙන ඉන්නේ, මම මේ රඳවගෙන ඉන්න ඒ වගේ දේවල් නෙවෙයිද කියලා විමසලා බලන්න ඕනේ. මේ දේ දැනගත්තාම පින්වත්නි මේ දේ තේරුම් ගත්තාම මේ කියන වෙලාවේ මම මේ භූමිතාවක තියෙන මේ තියෙන ගැටලුවයි මතක් කරේ මේ සන්තෝෂ වෙන ක්‍රමය මොකක්ද බලපු දේ නැවත බලලා අහපු දේ නැවත අහලා ආයෙ මම අහනවා කාගෙන්ද ඔක ඉගෙන ගත්තේ කියලා කොහෙන්ද මේ හැඟීම් අපිට ආවේ ඇයි අපිට මේකට විසඳුමක් හිතෙන්නේ නැත්තේ මේ හිතට මේ ලෝකේ බලපු දේ නැවත බල බල සතුටු වෙන එක, කාපු දේ නැවත කකා සතුටු වෙන එක, විඳපු දේ නැවත විඳ විඳ සතුටු වෙන එක, රූපයට තියෙන ලොල් බව, ශබ්දයට තියෙන ලොල් බව, ගන්ධයට, රසයට, ආහාරයට තියෙන ලොල් බව තියෙන වංශිකයෝ ඉන්නවා පින්නත්. ඒ ලොල් බව හොඳට කල්පනා කරලා බලන්න. තිරිසන් වංශිකයොන්ටත් නැද්ද? ආහාරයේ ලොල් බව සුනක වංශයටත් නැද්ද? ශරීර ප්‍රාර්ථනා කරගෙන යන ලොල් බව නැත්නම් ස්පර්ශයේ තියෙන ලොල් බව තිරිසන් වංශිකය තුලත් නැද්ද? එහෙනම් ඒ ලොල් බව ඔස්සේ යන්නා වූ වංශය අග්‍ර වේද? ඒක අග්‍ර වෙයිද? ඒක කවදාකවත් අග්‍ර වෙන්නේ නැහැ. දැන් ගැටලුව. මේ බව දැන දැනත් මේ තියෙනා වූ ලෝලත්වයේහි අඩුවීමක් සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා යම් කිසි ප්‍රතිපදාවක් අනුගමනය කරන්න වෙනවා. හිතේ ඇති කරගත් ගිනි ගන්න ගතිය රූප විශේෂෙහි, ශබ්ද විශේෂෙහි, ගන්ධ විශේෂෙහි, රස විශේෂෙහි, ස්පර්ශ විශේෂෙහි ගිනි ගන්න ගතිය. ඒ ගතිය තියෙන තුරු ගිනි ගන්න එක නවතින්නේ නැහැ. ඒ ගතිය තියෙන තුරු ගිනි ගන්න එක නවතින්නේ නැහැ. ඉතින් අදිස්ථාන කරාට වැඩක් නැහැ. ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ. මම මේ දේවල් ඔක්කොම අතහැරලා දානවා කියලා කීතරයක් නම් හොඳට ජීවිතේ විදින වෙලාවල් වල අන් අයගේ නපුරු වචන වලින් පීඩා ලබන වෙලාවල් වල තමන්ගේ ජීවිතේට දුක් ගලාගෙන එන වෙලාවල් වල මම මේ හැමදේම අතාරිනවා කියලා අදිස්ථාන ඇති වෙලා නැද්ද? කොච්චර දවසක් තිබුණේ? ටික දවසක් යනකොට ආයෙ පරණ තත්ත්වෙමයි. සැඩසුලඟකට අහුණා වගේ, සුලියකට අහුණා වගේ, දියපහරකට අහුණා වගේ පින්වත්නි යම්කිසි ප්‍රතිපදාවකට වැටුනේ නැත්තම් මේ ගලන ගඟට මේ සැඩපහරට අහු වෙනවමයි. ඒ අහුවෙච්ච සැඩපහරෙන් ගැලවෙන්න ප්‍රතිපදාවක් ඕනේ. අන්න ඒ ප්‍රතිපදාවෙහි අනලස්ස යෙදෙන යමෙක් ඉන්නවනම්, දක්ෂව යෙදෙන යමෙක් ඉන්නවනම්, සිහියෙන් යෙදෙන යමෙක් ඉන්නවනම්, ඒ ප්‍රතිපදාව තමන්ගේ තුල පිහිටවාගත්ත කෙනෙක් යමෙක් ඉන්නවනම් අන්න ඒ තැනත්තා ගැන දේශනා කරනවා ආර්ය වංශය අන්න ඒ තැනත්තා ආර්ය වංශිකයෙක් විදිහට තමන්ගේ හිත පිහිටුවා ගත්තාය කියලා දේශනා කරනවා. මේ පිළිබඳ දක්ෂව මේ පිළිබඳ අනලස්ස මේ පිළිබඳ සිහියෙන් සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සිතෝ අයං උච්චති භික්කවේ දුක්ඛෝ පෝරාණේ අග්ගන්නේ අරියවංශේ තිතෝ කියලා සඳහන් කරන්නේ මෙන්න මේ කාරණාව පිළිබඳ යමෙක් දක්ෂව අනලස්ස සිහියෙන්ම මේ ප්‍රතිපදාවේ පිහිටියොත් යම් කිසි කෙනෙක් අන්න ඒ තැනත්තා ආර්ය වංශිකයේ විදියට තමන්ගේ හිත තමන් පිහිටුණා ඒ තැනත්තා ආර්ය වංශයේ පිහිටවපු කෙනෙක් කියලා බුදුරජාන් වහන්සේ මේ දේශනාව අවසාන කොටසේ දේශනා කරනවා මැද කොටසෙත් දේශනා කරනවා මුල් කොටසෙත් දේශනා කරනවා එහෙනම් දක්ෂව යෙදිය යුතු අග්‍ර වුණ ප්‍රතිපදාවක යෙදිය යුතු කාලයක් ලැබිලා තියෙනවා. මේ බව අපි දැනගන්න ඕනේ. ඒ රහස් දැනගන්න ඕනේ. මොකක්ද ඒ උතුම් ප්‍රතිපදාව කියලා? මේ ප්‍රතිපදාව ගැන මුලින්ම පින්වත්නි සඳහන් කරන්නේ අග්ගඤ්ඤ මේක අග්‍ර වූ අනාග වූ මේක යම් ලෝකයේ අග්‍රයක් තියනවාද අග්‍රම වූ උතුම්ම වූ ප්‍රතිපදාවක් කියන එක. රත්ත්‍ඤ්ඤ කියලා කියන්නේ බොහෝ කාලයක් පැවතෙන ප්‍රතිපදාවක්. මේක ගෞතම බුද්ධ ශාසනය තියෙන කාලේ විතරක් නෙවෙයි. ඉන් පෙර වූ බුදුවරුන් වහන්සේලා පහළ වෙච්ච කාලේ පටන්ම පැවතගෙන එන ප්‍රතිපදාවක්. අපේ ජීවිතවල නානා ප්‍රකාර ප්‍රතිපදා තියෙනවා. ඒ ප්‍රතිපදා තියෙන්නේ බොහෝම කෙටි කාලයක්. එක එක රටවල් වලටත් තියෙනවා ප්‍රතිපත්ති. එක එක ಜಾති වලටත් තියෙනවා. එක එක වංශ වලටත් තියෙනවා. හැබැයි මේ ආර්ය වංශ ප්‍රතිපදාව කියන එක නම් බොහෝම කාලයක්, ඉතා ඈත කාලේ ඉඳන් පැවතගෙන එන ප්‍රතිපදාවක්. ඒ වගේම තමයි නොයෙකුත් නොයෙකුත් මේ ලෝකයේ වංශ කියලා සඳහන් කරලා තියෙන දේවල් තියෙනවා. ඒ වංශයන් අතරින් අග්‍රම වූ ඒ කාලේ තිබුණ එක එක වංශ දැනුත් තියෙන එක එක වංශ වශයෙන් බෙදලා ಜಾති වශයෙන් එක එක කුලාගම් වශයෙන් නමුත් ඒ වංශයන් අතර අග්‍රම වූ වංශය තමයි ආර්ය වංශය කියලා කියන්නේ. පුරාණයේ ඉඳන් පැවතගෙන එන දෙයක් තමයි ආර්ය වංශය කියලා කියන්නේ. ඒ වගේම අතීතයේ විසු බුදුරජාණන් වහන්සේලා කවදාක්වත් ඒ රහත් උත්තමයාණන් වහන්සේලා කොයි කවරදාක්වත් බැහැර නොකරපු දෙයක්. කවදාක්වත් බැහැර නොකරන ලද දෙයක්. පුරාණයේදීත් බැහැර නොකරන ලද දෙයක්. ඒ වගේම වර්තමානයේ බැහැර නොකරන ලද දෙයක් විතරක් නෙවෙයි අනාගතයේ මේ තුන් ලෝකේ බුදු බුදුන් වහන්සේ නමක් පහළ වෙනවද? කවදාකවත් මේ ප්‍රතිපදාව බැහැර කරන්නේ නැහැ. ඒක බැහැර කරන ප්‍රතිපදාවක් නෙවෙයි. ඒ වගේම ශ්‍රමණයන්, බ්‍රාහමණයන්, නුවණැත්තන් කවදාකවත් ගරහන ප්‍රතිපදාවක් නෙවෙයි පිටත් මේ ප්‍රතිපදාව. ඉතින් කුමද්ද මේ ප්‍රතිපදාව? කතමේ සත්තාරෝ හතර ආකාරයෙන් දේශනා කරනවා. සතරෝ මේ වික්කවේ අරිවංසා කියලා පටන්ගත් දේශනාව කුමක්ද මේ ප්‍රතිපදාව හතර ආකාරයකට මේ ආර්ය වංශ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ කුමකටද මේ හතර ආකාරයකට මේ දේශනාව සිද්ධ කරේ කියන එක ගැන අපි පුංචි මතක් කිරීමක් විග්‍රහ කර ගැනීමක් කරගත යුතු වෙනවා සන්තෝෂය හොයන භික්ෂුව ඉද වික්කවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන ඉතරීතරේන පිටපාතේන ඉතරීතරේන සේනාසනේන බලන්න චීවර පින්ඩපාත සේනාසන කියලා ඔන්න ලද පමණින් සතුටු වෙන චීවර පාවිච්චි කරන කෙනෙක් ලද පමණින් සතුටු වෙන සේනාසන සහ පිණ්ඩපාත පාවිච්චි කරන කෙනෙක් විතරක් නෙවෙයි අවසානයේ හතරවෙනි එක විදිහට සඳහන් කරනවා භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහාන රාමෝ හෝති පහාන රතෝ භාවනාවේහි ඇලුන එයින් ලැබෙන සන්තෝෂයෙන් සතුටු වෙන ප්‍රහාණයෙහි ඇලුන ඒ ප්‍රහාණය නිසා සතුට වෙන කෙනෙක්. බලන්න මේ කාරණා හතරක්. භාවනාව සහ ප්‍රහාණය સિદ્ધ කරමින් කටයුතු කරන ඒ විතරක් නෙවෙයි සේනාසන පිණ්ඩපාත චීවර කියන කාරණා තුන ලැබෙන පමණින් සතුට වෙමින් කටයුතු කරන මූලික වශයෙන් කෙනෙක් තමයි ආර්ය වංශිකයෙක් කියලා කියන්නේ කියලා සඳහන් කරනවා. දැන් අපේ පරම අරමුණ මොකක්ද? අපේ පරම අරමුණ තමයි උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නේ. හිතේ තියෙන සියලුම කෙලෙස් ධර්ම දුරු කරන එක. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ උතුම් ධර්මයේ දේශනා කරාට පස්සේ ඒ ධර්මය තුල මම පරිපූර්ණව පාරිශුද්ධව පිළිපදින කෙනෙක් බවට පත් වෙනවා කියලා නුවණැත්තෝ මේ මාර්ගයට පිළිපන්න අය බවට පත් වෙනවා. මේ මාර්ගය වඩන මේ මාර්ග මාර්ගෙහි පහළ කරගන්න උත්සාහ කරන අය බවට පත් වෙනවා. එවැනි පත් වෙච්ච ඇත්තෝ අතීතයේදී මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි තියෙන අනර්ථය දැකලා මොකද කරන්නේ? තමන්ගේ දූ දරුවන් ගේදොර වතු පිටි යාන වාහන තමන්ගේ ස්වාමි භාර්යාවරු ඔක්කොම අතහැරලා දානවා. අතහැරලා දාලා මෙවැනි වූ ප්‍රතිපත්තියකට එනවා පින්වත්නි. ඇයි? බුදුබණ ඇහෙනකොට ඒ අත්තන්ට මේ තියෙන ආස්වාදයේ තියෙන මේ තියෙන ලෞකික ආස්වාදයේහි තියෙන ආදීනව හොඳට දැනෙන හින්දා එහි විස්තරණයක් තියෙනවා කියලා තේරුම් ගන්න හින්දා මේක යටි කිරීමක් තියෙනවා මේ ලබන්නා වූ ලෞකික සියලු ආස්වාදයක් ඇත නමුත් එය හීනෝ ගම්මෝ අනවියෝ අනත්ත් සංහිතෝ කෝතග්ජනිකෝ කියන ආකාරයට එක හීන වූ දෙයක් එක පහත් වූ දෙයක් කියලා තේරුම් ගත්තට පස්සේ මොකද කරන්නේ සියලු දේ අතහැරලා මේ ධර්මයේ තුල ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන විදිහට පාරිසුද්ධව පරිපූර්ණ මම මේ කටයුත්තට අවතීර්ණ වෙන්න ඕන කියලා ලෝවේහි තියෙන තමන් සන්තකයේ තිබ්බ සියලු දේ අතහැරලා දාලා ඔන්න මාර්ගයට එනවා. නමුත් මම අහන මේ පින්වත් ඇත්තන්ගේ සියලු දේ අතහැරලා ආපු මේ භික්ෂුවට නිර්වත්ව වාසය කළ හැකිද? සියලු දේ අතහැරලා ආපු මේ භික්ෂුවට පරිගින්නේ වාසය කළ හැකිද? සියලු දේ අතහැරලා දාලා මේ භික්ෂුවට මේ ආස්කුසයට අයිති තැන විතරක් වාසය කළ හැකිද? අඩුම ගානේ ගහක් යට හෙවණක්වත් ඕන වෙනවද නැද්ද? තමන්ගේ මේ ජීවිකාව අරගෙන යන්න යම් පමණින් මේ ශරීරයේ ජීවිතේන්ද්‍රය පවත් ගන්න ආහාරයක් ඕන වෙනවද නැද්ද? ඒ වගේම තමන්ට මැටි වදුරුවන්ගෙන් සීත උෂ්ණයෙන් ආදියෙන් ආරක්ෂා වෙන්න ලැජ්ජාතෙන් වසාගෙන වාසය කරන්න යම් ඇඳුමක් ඕන වෙනවද නැද්ද? එහෙනම් මේ සියලු දේ අතහැරලා පාවිච්චි නොකර මෙච්චර කාලයක් කන පාවිච්චි කරා සද්ධාහන්ත. ඇහැ පාවිච්චි කරා රූප බලන්න. නාසය පාවිච්චි කරා ගඳ සුවඳ විඳින්න. සුවඳ විඳින්න. ශරීරය පාවිච්චි කරා නොයෙකුත් නොයෙකුත් පහස ලබන්න. ඒ සියලු දේම අතහැරලා ආපු භික්ෂුවට යමක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවද නැද්ද? අනිත් හැමදේම අතහැරියා නමුත් යමක් පාවිච්චි කරන්න වෙනවද නැද්ද? ජීවිතය පවත්ව ගන්න සාසනික බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න භාවනාව වර්ධනය කරන්න ප්‍රහාණ කිරීමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා වාසය කරන කෙනෙකුට ආහාර ගන්න වෙනවා කියලා. සීවරේ දරන්න වෙනවා. සෙනසුණක් හොයා ගන්න වෙනවා. එහෙනම් ඔන්න ඔය තුන අනිවාර්ය වශයෙන්ම දෛනිකවම නිබඳවම নিরතුරුවම පාවිච්චි කරන්න වෙනවද නැහැ බලන්න සංසාරගත ජීවීන්ට වෙලා තියෙන දේ ආහාරය පාවිච්චි කරන්න යාළ මොනවටද සාමාන්‍ය පුද්ගලයා ආහාරය පාවිච්චි කරන්නේ මොනවටද ජීවත් වෙන්න විතරද ලුණු ටිකක් නැති වුණොත් කෑම වේලක නිකම් පොලේ ගහන්නේ නැද්ද? බැන වදින්නේ නැද්ද? කැමැති ආහාර හොයාගෙන নানা ප්‍රකාර විප්‍රකාර කටයුතු කරන්නේ නැද්ද? ආහාරෙහි මුලා වෙලා නැද්ද? ආහාරයේ කිජු වෙලා නැද්ද? ආහාරයේ තණ්හා දෘෂ්ටි මාන්න උපදවාගෙන නැද්ද? ආහාරෙහි අන්න එහෙම ගිජු වෙලා තියෙනවා නොයේකුත් නොයේකුත් විෂම වූ දේවල් කරනවා. නමුත් වික්ෂුන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නච චීවර හේතු අනේසනං අපති රූපං ආපජ්ජති. චීවරය හේතුවෙන් එක්විසි අනේසනයන් යෙදෙන්නේ නැහැ. චීවරයේ හේතුවෙන් විෂම වූ කිසිම දෙයක් කරන්නේ නැහැ. ලබපු ජීවරයේ කෙරෙහි මුලා වෙන්නෙත් නැහැ. ලබපු චීවරයේ කෙරෙහි ගිඩු වෙන්නෙත් නැහැ. ඒ රද්දා වූ චීවරයේ කෙරෙහි තණ්හා දෘෂ්ටිමාන උපදවා ගන්නෙත් නැහැ. අන්නේ විදිහට මේ නිබඳව පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන චීවර, පින්ඩපාත, සේනාසන කියලා කියන ජීවිකා ප්‍රෞර්ජාව අරගෙන යන්න අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මේ කාරණා තුන මේ ආර්යවංශිකයා කොයි විදිහට පාවිච්චි කරන්නේ ඉතරීතරේන චීවරේන ඉතරීතරේන පිඬපාතේන ඉතරීතරේන සේනාසනේන කියන ආකාරයට ලද පමණින් පින්නත් ඒකේ මාත්‍රයක්වත් මුලා වෙන්නේ නැහැ අන්න ඒ පාවිච්චි කරන විදිහ අතීතයේ නම් පැවතගෙන ආපු ඒ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයට හෙළි කරනවා පින්වත්නි ඉද වික්කවේ වික්ඛු සන්තුට්ඨෝ හෝති ිතරීතරේන චීවරේන ිතරීතර චීවර සන්තුට්ඨියා වන්නවාදී නච චීවර හේතු අනේසනං අප්‍රතිරූපං ආපච්ඡති අලද්දාද චීවරං පරිතස්සති ලද්දාද චීවරං අගතිතෝ අමුච්චිතෝ අනෙජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධති කියලා. බලන්න. දැන් අපි මේ චීවරය පිළිබඳව, සේනාසනය පිළිබඳව, පින්දපාතය පිළිබඳව මේ ජීවත් වෙන උතුම් ආකාරය කුමකටද කියලා තේරුම් ගන්නද පුළුවන්කමකටපත් වුණා. ඇයි මේ ආ මේ කාරණා තුන පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙන වෙනම දේශනා කරේ අනිත් හැම දෙයකින්ම දුරස් වෙලා කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා ඒ දේවල් අයින් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තන්ට. අනිත් හැම දෙයක්ම දුරස් වෙලා අනිත් හැම දෙයකින්ම දුරස් වෙන්න පුළුවන්. පුරුෂයෙක් නම් ස්ත්‍රියගෙන් දුරස් වෙන්න පුළුවන්. ස්ත්‍රියක් නම් පුරුෂයෙක්ගෙන් දුරස් වෙන්න පුළුවන්. අමුදරුවන්ගෙන් දුරස් වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් වලින් දුරස් වෙන්න පුළුවන්. අරණ්‍යයකට යන්න පුළුවන්. රුක්ක මූලයකට යන්න පුළුවන්. ඒ මොන දේ කරත් ඒ අනිත් හැම දෙයක්ම පාවිච්චි නොකර ප්‍රතිපදාවට එන්න පුළුවන්. නමුත් දැන් මේ අතට තේරෙනවද? ආහාරය, ඇඳුම් පැළඳුම්, සෙනසුන් කියන ඒවා පාවිච්චි කරමින්මයි හිත නිවා ගන්න වෙන්නේ. ඒවා භාවිතා කරමින්මයි Taman ඒවෙහි නොඇලී ඉඳ පුරුදු කරන්න වෙන්නේ. අන්න ඒ පුරුදු කරන්න ඕන විදිහයි මේ දේශනාවේ මූලික සඳහන් වෙන්නේ. ඊළඟ පින්වත්නි, මේ මූලික කොටස් තුනෙන් පස්සේ හිතට භාවනා රමතාවේ ඇති කරගන්න ඕනේ කියන්නේ. ආර්ය වංශිකයෙකු තුල නිබඳව নিরතුරුව ඒ හිත තුල පින්වත්නි කුසල කුසල කුසල කියලා කියන සිතුවිල්ල කුසලය වර්ධනය කරගන්නවාය අකුසලය ප්‍රහාණය කරනවාය කියන හැඟීමෙන් තොර සිතුවිලි නැ කුසලය වර්ධනය කරනවාය අකුසලය ප්‍රහාණය කරනවාය කියලා භාවනාව කුසලය වර්ධනය කරන්නටයි හැම අකුසලයක් නැගෙන හැම මාත්‍රයකම ප්‍රහාණ රාමෝ හෝති ප්‍රහාණෝ ප්‍රහාණ රති බලන්න හැම මොහොතකම තමන් මේක ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ කියන හැඟීමකින් වාසය කරන් කරනවා මේ මාර්ගය තුල ඉන්න අය බලන්න හොඳට කල්පනා කරන්න මේ වෙලාවෙම විමසන්න අද දවස ගැන මම මොකුත් කියන්නේ නැහැ ඊයේ ගත වෙච්ච දවස ගිය සතියේ ගිය මාසය පිරික්සා බලන්න මොකටද? ඊයේ දවසේ මේ ඇත්තන්ට තරහ ආපු මොහොතක ඊයේ දවසේ මේ ඇත්තන්ට තමන්ගේ දරුවෙක් ගැන හරි ලෝභයක් ඇති වෙච්ච මොහොතක අකුසලයක් නැගිච්ච මොහොතක ඒ අකුසලයට එක්ක සමාන්තරව කලින් කිව්ව උදාහරණේ වගේම කොලා පැනලා එන රබර් බෝලයක් වගේ මේ තරහනම් මං තියාගන්න හොඳ නෑ මේක ප්‍රහාණය කරන්න ඕනේ මේ රාගය නම් මං තියාගන්න හොඳ නෑ මේක ප්‍රහාණය කරන්න ඕනේ මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නය මං තියාගන්න හොඳ නෑ මේක ප්‍රහාණය කරන්න ඕනේ කියන හැඟීම එක සැරයක් හරි ඊයේ දවසේ ඇති වුණාද කියලා විමසලා බලන්න කොච්චර සිතුවිලි ප්‍රමාණයක් ඊයේ දවස පුරාවට ඇති වෙන්නේ නැද්ද ඒක නොනැගෙන තත්යකට කවදාකවත් ඉබේපත් වෙන්නේ නැහැ. හැමදාම පීඩා විඳ විඳ පීඩා විඳ විඳම ජීවත් වෙන්න සිද්ධ වෙයි. එහෙනම් ප්‍රහාණය කෙරෙන්නේ නැහැ ප්‍රහාණය කරන්න ඕනේ. කුසලය වැඩෙන්නේ නැහැ කුසල් වඩන්න ඕනේ. අකුසල් ප්‍රහාණ කෙරෙන්නේ නැහැ ඒ දේ කරන්න ඕනේ. ඒ දේ කරන්න නම් පින්වත්නි කුමක්ද විය යුත්තේ? ඒ දේ කරන්න හිතේ ඇලීමක් ඇති වෙන්න ඕනේ. ප්‍රහාණය කිරීමේ ඇලීමක් ඇති වෙන්න ඕනේ. ප්‍රහාණය කිරීමෙන් ලැබෙන සතුට විඳින්න ඕනේ. ඒ දේ විඳ විඳ විඳ විඳ යමක් ප්‍රහාණය කරගැනීමෙන් තමන් ලබන්නා වූ ඒ එහි ඇලී වාසය කිරීමෙන් ශාසනයේ ඇලී වාසය කිරීමෙන් ශාසනය කියලා කියන්නේ සබ්බපාපස්සා කරන කුසලස උපසම්පදා කියන එකයි. එහෙනම් ශාසනය කියන්නේ කුසලයේ වැඩිමමයි. ශාසනය කියන්නේ අකුසල ප්‍රහාණයමයි. එහෙමනම් එවැනි වූ ප්‍රතිපදාවක් නැති තැන ශාසනයක් නැහැ. එහෙනම් ශාසනයේ යෙදෙනවා නම් යම් කිසි කෙනෙක් ශාසනයේ ඇලෙනවා කියන්නේ භාවනාවේ ඇලීම, ප්‍රාණයේ ඇලීම. ඒ ඇලීමෙන් ලැබෙන සතුට විඳින්මින් තව තවෙහි ඇලෙමින් මේ කටයුත්ත හමාර කර ගැනීම සඳහා මේ දුක් කෙලවර කර ගැනීම සඳහා කටයුතු කිරීම. අන්න එයයි එහි යම් කිසි කෙනෙක් අනලස්ස යෙදෙනවා නම් එහි යම් කිසි කෙනෙක් දක්ෂව යෙදෙනවා නම් එවැනි භාවනාවෙහින් ලැබෙන්නා වූ කුසලෙහි යමෙක් සම්පදානෝ පතිසිතෝ සිහිය පිහිටවා ගන්නවා නම් ඒ ලැබෙන්නා වූ අකුසල් ප්‍රහාණය සිද්ධ වෙන්නේ කුසලයේ හිත පිහිටවාගෙන හිත පිරිසිදුව වාසය කරන්නේ කවුද? මෙන්න මේ ආර්ය වංශිකයා. එහෙමනම් දැන් මේ කාරණා හතරක අවශ්‍යතාවය අපිට හොඳට පැහැදිලි. යමෙක් මේ කාරණා හතරෙහිම අනලස්ස යෙදෙනවා නම් පින්නත් බලන්න. භාවනාවේ ප්‍රාණයේ යෙදෙනවා නම් රූප කෙරෙහි ආසාව අඩු වෙනවා. ශබ්ද කෙරෙහි ආසාව අඩු වෙනවා. කාලානුරූපව ඒවා අතහැරෙනවා. අතහැර ගන්න කෙනා ඒවා පාවිච්චි අඩු කරනවා. ඇහැ කාම සම්පatti ඇලෙමින් පාවිච්චි අඩු කරනවා. කනනාසය දිව ශරීරයේහි කාම සම්පatti ඇලෙමින් කරන පාවිච්චි අඩු කරනවා. මේ ඔක්කොම ඒ පාවිච්චි අඩු වුණාට අන්න බලන්න ඒ පැත්තෙන් තමන්ගේ තියෙන ආසාවන් අඩු වෙගෙන අඩු වෙගෙන යනකොට ඒකට සමාන්තරව පාවිච්චි කරන්න තියෙන දේවල් සියල්ලම සතුට උපදින විදිහටම පාවිච්චි කරනවා. සදාන් වුණා ඉද වික්‍රේ වික්ඛු සන්තුෂ්ඨෝ හෝති. මේ වික්ෂුව මේ ආර්ය වංශිකයා සතුට වෙන්න හේතුවක් කරගන්නවා කුමක්ද? ඊතර ඊතරෙන් චීවරේ. ලදපවණින් චීවරේ පාවිච්චි කිරීම සන්තෝෂ වෙන්න හේතුවක් කරගන්නවා. දැන් අපි සූදානම් වෙන්නේ භාවනා රමතාවය කියන කොටස දේශනාවේ දෙවෙනි කොටස විදිහට පැත්තකින් කියලා.